දෙවෙනි එක ඊළඟ එක හඳුරන්නේ මේ දැන් බුද්ධ ඒ කියන්නේ බුදුහා බුද්ධ චරිතයේදී අපිට අර බුදුරජාන් වහන්සේ මහමායා දේවියට අර සුදු ඇතෙක් ඇවිල්ලා ඒ බුදුරජාන් වහන්සේගේ මේ උත්පත්තිය සම්බන්ධව නිමිත්තක් කියනවා. එතකොට ඒකෙදී අර නිමිති ඇව්වහම මේ බමුණෝ කියනවා මේ මේ නිමිති ශාස්ත්‍රය අනුව මේ පුතෙක් හම්බෙන්න යන්නේ මෙහෙම මේ බොහොම පින්වන්ත කෙනෙක් කියලා. ඊට පස්සේ අර කොසල් රජතුමාගේ සිහිනමාලාවෙත් බුදු බුදුරජාණන් වහන්සේ මේ නිමිති ඒකේ අදහස පැහැදිලි කරනවා. එතකොට අපේ හඳුරන්නේ ඔය දැන් සිහිනවල ඒ නිමිති ශාස්ත්‍රය වගේ දෙයක් ඒ කියන්නේ ඒ කාලේ දඹදිව තිබිලා තියෙනවා අනිත් එක බුදුරජාණන් වහන්සේ නම් කොහොමද සරවත්නානානේ තියෙනවනේ. එතකොට හඳුරන්නේ ඒක මොකක් හරි සම්බන්ධයක් පේනවද ඒ නිමිත්ත කියන එකයි මේ නින්දදී ඇති වෙන සිහිනයි අතර කොහොමද ඒක පැහැදිලි කරන්න අපේ අඳුරනේ ධර්ම අභිධර්මයේ ඔය දැන් ඒ විදිහට අපට සිහින පිළිබඳ අර්ථ විග්‍රහයක් කරන්න පුළුවන් වෙන්නේ අර අපි කිව්වාර තුන්වෙනි විදිහ සිහින තමයි. ඒ කියන්නේ ඒ වෙලාවේ සිද්ධ වෙන යම් යම් දේවල් සිතට දැනෙනවා යම් යම් ආකාරයකට. ඒක චිත්ත රූප හැටියට දැනෙන්න පුළුවන්, ශබ්ද හැටියට දැනෙන්න පුළුවන්. එතකොට ඒ නිසා දෙවියන්ට සහ අවශේෂ අමනුෂ්‍ය ආත්මයන්ට ඇතැම් විට පුළුවන් අර පුද්ගලයාට ඒ යම් යම් සටහන් දැනෙන විදිහට යම් බලපෑමක් කරන්න. ඊළඟට මේ මිනිස්සුන්ට උනත් මනස දියුණු කළොත් තව කෙනෙකුට එහෙම යම් යම් සිහිනෙන් දේවල් පේන්න විතරක් නෙමෙයි මනසට දේවල් හැංගෙන්න පවා බලපෑම් කරන්න පුළුවන්. ඉතින් මේ මට්ටමට මනස දියුණු කරගත්තු අය ඉන්නවා නම් හැබැයි අමනුෂ්‍යයින්ට ඒ හැකියාව කොහොමද තියෙනවා. එතකොට දැන් අර සිහින පලාපල කියලා ඒ විදිහට විස්තර කරන්න පුළුවන් වෙන්නේ අන්න ඒ මට්ටමේ. එහෙම නැත්නම් අර පරණ කතන්දර මතක් වීම හෝ එහෙම නැත්නම් ඒ කතන්දර වලට අපි වෙන වෙනම අර්ථකතන දීම හෝ කියන මනෝමූලිකව ඇති වෙන විතර්ක ක්‍රියාවලිය නෙමෙයි එතන. ඊට වඩා පරිබාහිර සැබෑ සාධකවල යම් ස්පර්ශයක් එතන තියෙනවා. ඒ තුන්වෙනි කාරණේ හැටියට අපි කිව්ව විදිහට සිහින පෙනෙනකොට තමයි මේ විදිහට පැහැදිලි ගැඹුරු අර්ථයක් දක්වන්න පුළුවන්. එහෙම අපේ අමතර නබෝහන්සට බොහොම පිං පැහැදිලි කිරීමට තෙරුවන් සරණයි. අවසරයි අපෙන්.